This is a continuation from the previous track. බලංගොඩ හාමුදුර ළඟට ඇවිල්ලා ඒක සුදු ජාතික මිනිස්සෙක් කිව්වලු මට නිවන් දකින්න ඕන කමටහන දෙන්න කියලා. හරිද? ඊට පස්සේ බලංගොඩ නායක හාමුදුරුවොත් මොකක් හරි පොඩි කමටහනක් දීලා තියෙනවා. දුන්නට පස්සේ යා ඒක හරියන්නේ නැහැ කියලා කියලා දැන් එහෙනම් කොහොම ඉන්න කියලා කියලා ටිකක් වෙලා ඉන්න කියලා ටිකක් වෙතේ එකක් එහෙම දීලා පඩි බෙලක් ළඟට එක්කන් ගියාලු. එක්කන් ගිහලා කරලා අන්න උඩම් පඩියෙන් නගින්න කියලා. එතකොට දැන් මනුස්සයා දැන් අරහෙන් ගිහිල්ලා නගින්න හදනවා. ආ ඔහෙ යන්න බෑ. උඩම් පඩින් නගින්න කිව්වලු. මේ මනුස්සයා එක පාටම හාමුදුරන් දන ගහලා වැන්දලු. හරිද? ඒ නුවණ තියෙන මනුස්සෙක්. හරිද? දන ගහලා වැන්දලා කිව්වලු ඔබ වහන්සේ මට කමට හන්දන්නේ භාවනා කරන්න කියලා. හරි? ඒ වගේ අපි එක පාරටම නේද අපිට පංච උපාදානස්කන්ධය අත්දකින්න පුළුවන් නම් හොඳයි. එහෙම අත්දකින්න පුළුවන් අය හිටියා. කවුද දාරුචිරිය තිරුන් වහන්සේලා වගේ. එහෙම බෑ කියන්නේ නැහැ. ඒ කවුද? සසර මේවා පුරුදු කරලා කෙලෙස් අඩු තත්ත්වයෙන් ඉන්නවනම් මූලිකව ඒක කරන්න පුළුවන්කම තියෙනවා. හොඳයි. එහෙනම් දැන් අපි චිත්තවිසුද්ධිය தත්තරපත් වුණාට පස්සේ දැන් මොකද්ද වෙන්නේ කියලා බලන්න. දැන් මෙයා මොකද කරන්නේ? වේදනාවට හිත යොමු කරනවා. අපි එකක් ගමුකෝ. වේදනාව කියන මට පැහැදිලි කරන්න පහසුයි. ඒකෙන්ද මම එකක් ගන්නවා. මෙයා වේදනාවට හිත යොමු කරනවා. දැන් එයාට එක දිගට වේදනාව වේදනාව ගැන හිත යොමු කරගෙන ඉන්න පුළුවන්කම තියෙනවා. එතකොට යාට ඉස්සෙල්ලාම දැනෙන්නේ මොනවද? කියලා අපි බලමු. හරිද? වේදනාවට හිත යොමු කරන් ඉන්නකො ඉන්න ඉස්සෙල්ලා යා හැබැයි දැනගන්නවා. එයා ගුරුවරුන්ගෙන් අසා දැනගන්නවා නැත්නම් එකපාරටම වෙන්නේ නැහැ. අසා දැනගන්නවා මෙතන තියෙන්නේ නාම රූප කියලා දෙකක් කියලා. රූප කියලා කියන්නේ මෙන්න මේ ශරීරය ආශ්‍රය කරගෙන ආපෝ තේජෝ වායෝ පඨවි කියන ධාතු හතරෙන් හටගත් ඒවා. නාම කියන්නේ ඒකට රූපට අයිති නැති වේදනාව කියන්නේ එකක්, සංඥා කියන්නේ එකක්. ඒ වගේ නාම කියන්නේ වෙනත් කොටසක්. එහෙනම් නාම රූප දෙකක් කියලා දැනගන්නවා. ඒ දැනගත්ත හින්දා ඒක දැනගන්නත් අරමුණ ඇතුව එයා ඇත්තටම එහෙමද කියලා බලා ගන්නත් එක්ක මොකද කරන්නේ? මෙන්න මේ යම් කමටහනක් අරගෙන වේදනාවට හිත යොමු කරා කියනකොට වේදනාවට හිත යොමු කරපුවාම ඔන්න එයාට මොනවද තේරෙන්නේ. දැන් ඕන් අපි බලමු තේරෙන්නේ මොනවද කියලා. හරි. දැන් අපි කියවනේ කොහෙද වේදනාව හැදෙන්නේ? ආයතන 6. මොනවද වේදනාවේ ස්වභාවය? සුඛ දුක්ඛ අදුක්ඛ සුඛ. නේද? හරි. දැන් මෙයා මේකට අරමුණු කරගෙන ඉන්නවා. එයාට හොඳට තේරෙයි නේද? හුස්ම ගන්නවා දැනෙනවා. දැනෙන් දැනෙනවා කියන එක වේදනාවක්ද නැද්ද? වේදනාවක්. ඒක මොන වේදනාවක්ද? ඒක බොහෝ විට අදුක් අසුක එකක්. සැපත් නැහැ. දුකක් නැහැ. නේද? එකපාරටම කකුල රිදෙනවා. මම නිකන් කියන්නේ කර කරින් දැන් වේදනාව ගැන හිතන එයාට දැන් ඔන්න කකුල රිදෙනවා දැවුණා. ඊට පස්සේ එයා කකුල රිදෙනවා ඒක දුක් වේදනාවක්. හරි දැන් අඳුර ගනිමින් ඉන්නවා. දැන් ටික වෙලාවක් කොහොම ඉන්නකොට මේක පයින්නවා වගේ දැනෙනවද නැද්ද? ඕන්න ටිකක් වෙලා කකුල රිදෙනවා, ඕන්න ටිකක් වෙලා හුස්ම දැනෙනවා, ඕන්න ටිකක් වෙලා බඩ රිදෙනවා, ඕන්න කොන්ද රිදෙනවා, ඕන්න හුලං වදිනවා දැනෙනවා, ඕන්න ලොකු සද්දයක් ඇහිච්ච හින්දා දුක් වේදනාවක් දැනෙනවා. නේද? කුරුල්ලන්ගේ සද්ද ඇහෙනවා ඒවා හින්දා සැප වේදනාවක් දැනෙනවා ඉතින් මොකක් හරි මේ මානසික ඊළඟට ඔය මොකක්වත් නැහැ පරණ මොන හරි මෙනෙහි කර කර නේද දුක් වේදනා සැප වේදනා ඇති වෙනවා. ආ ওই ටික දැන් ඕක දැන් හොඳට ඕක ගැන දැක දැක ඉන්නවා. දැක දැක ඉන්නකොට යාර පළවෙනියෙන්ම පහළ වෙන එක්තරා තේරෙන එක්තරා දෙයක් තියෙනවා මේ බලන්න. මං අහනවා මෙයාගෙන් දැන් හුස්ම දැනෙනවද? දැන් මං කිව්වට පස්සේ දැනෙනවද නැද්ද? දැන් දැනෙනවා නේද? දැන් දැනෙනවා. එතකොට මෙතර වෙලා දැනුන්නේ නේද? දැන් දැනෙනවා මෙතර වෙලා දැනුන්නේ එතකොට මං අහනවා මේ ඕක දැන් කාරණා දෙකක් ඉඳ දැනෙන්නේ නැතෙන්න පුළුවන්. මෙච්චර වෙලා හුස්මේ දැනීම තිබුණා දැනුන් නැද්ද? නැත්තම් හුස්මේ දැනීම තිබ්බේම නැද්ද? තිබුණා දැනුන්නේ හරි. තිබුණා දැන් මොකද තිබ්බේ? දැනීම. නේද? ඔන්න අපි එක හෙලාම ඔක්කොමලා කියනවා දැනීම තිබුණා දැනුනේ නැහැ. හුස්මේ දැනීම තිබුණා මෙච්චරලා. හරිද බලන්න කිව්වේ ඒක? දැනීම තිබ්බා දැනුනේ නැල්ලු. මොනවද ඒ කියෙව්වේ? නේද? දැනීම තිබ්බල දැනුම් නැල්ලුවා. ඉතින් දැනීමක් තියෙනවා නම් දැනෙන්න ඕනද නැද්ද? ඉතින් එහෙනම් දැන් ආන් ඕන් දැන් මේ පැත්තෙන් කියලා මෙනෙහි කරේ නැල්ලුවේ පාර. නෑ මං ඔය වෙන මොකුත් ඇහුවේ නෑ. නේද? දැනීම තිබ්බා දැනුනේ නෑ නෙවෙයි. එහෙනම් දැනීම තිබිලම නෑ. ඔන්න ගැස්සෙන තැන්. හරිද? ඒක ගැස්සෙන තැනක්. ගැස්සෙන තැනක් කියන්නේ මෙයාට එකපාරටම තේරෙන අන්න ඒවට කියන සිහිය උපදිනවා කියලා. දැන් ඔය කියපු එක මදි. ඒක අත්දකින්න ඕනේ. හරිද? සිහිය උපදිනවා කියන්නේ මොකද්ද? නැති සිහියක් උපදිනවා. එකපාරටම පළවෙනි ප්‍රාථමික සිහියක් මේ මොකද්ද? මං හිතාගෙන ඉන්නේ මගේ ශරීරයේ තියෙන මේ නේද? මේ එක එක එක එක දේවල් වලින් උපදින වේදනාවල් එක දිගට තියෙන ඒවා කියලා. ඇසිබිය හැදීමේ වේදනාව එක දිගට තියෙන එකක් කියලා. ඉතින් ධර්මය ඕන වෙනවා මෙතෙන්ට. ධර්මය ඕන වෙනකොට අපි දන්නවා සම්පස්සජ වේදනාව කියන්නේ මොකද්ද? වේදනාව කියන්නේ සම්පස්සජ වේදනාව. සම්පස්ස කියන්නේ ස්පර්ශය නිසා එව්වා දන්නවා. ස්පර්ශය නිසා වේදනාව හටගනී. ස්පර්ශය කියන්නේ මොකද්ද? අභ්‍යන්තර ආයතනේ, බාහිර ආයතනේ සහ විඥාන එකතු. ඔව්ව ඇහුවොත් නේ තින්නම් සංගති පස්සෝ වා කියයි ඕන තරම් කියයි. නේද? ඒව දන්නවා. ඒකයි මම කියන්නේ. දන්න ධර්මය මේකට යොදවන්නේ නෑ කියලා. හරිද? මොකද උනේ? මගේ හිත වෙන පැත්තකට යමුනා නම් වේදනාව හැදෙන්න තුනක් එකතු වෙන්න ඕනේ. මොනවාද? බාහිර ආයතනයත්, අභ්‍යන්තර ආයතනයත්, විඥානයත්. විඥානය වරකට එක තැනක විතරයි උපදින්නේ. එතකොට හිත මේ පැත්තට ඇවිල්ලා නේද? මනෝවිඥානයක් උපදිනවා නම් නැත්නම් සෝත විඥානයක් උපදිනවා නම් ඒ වෙලාවේ කාය විඥානය නැහැ. කාය විඥානය නැහැ කියන්නේ හුස්මේ දැනීම කියන එක නැහැ. හරිද? හුස්මේ දැනීම කියන්නේ එක දිගට තියෙන එක නෙවෙයි. හුලන් නම් තියෙනවා එක දිගට. හුලනුයි නහයයි නම් තියෙනවා. හරිද? නහයයි හුලඟයි තියෙනවා. තිබ්බට හුස්මේ දැනීම කියන එක කඩ කඩ කඩ කඩ ඇති වෙන එකක්. සමහර විට මුළු ජීවිත කාලෙම ඇසිපිය හෙලීමේ දැනීම කියන එක ගණන් කරන්න පුළුවන් වාර ගණනක් විතරයි හැදෙන්නේ. හරි දැනෙන්නේ නෙවෙයි. හැදෙන්නේ. හැදෙන්නේ නැහැ ඒක. හරි මේක මහා ලොකු මේ අපිට ලොකු ප්‍රහාරයක් ෂොක් එකක් එකපාරට මං හිතා හිට එක දිගට තියෙනවා කියලානේ බලනකොට ජීවිතේ කියන්නේ එහෙම එකක් නෙවෙයි උගුරට හොරා බත් කන්න පුළුවන්ද උගුරට හොරෙන් බත් කන්න පුළුවන්. ඇයි අර රූපවාහිනී ඉස්සරහ ඉඳගෙන කෑවේ? නේද? කෑවද කියලා දන්නේවත් නැහැ. දන්නේවත් නැහැ කෑවද කියලා. එහෙනම් උගුරට හොරා බත් කන්න පුළුවන්. හරි? අන්න හරි. ඒ මොකද විඥානය එතන හටගන්නේ නැති වෙලාවල් තියෙනවා. එහෙනම් බත් කනකොට ඒ දැනීම හැම වෙලෙම නැහැ. හරිද? දැන් බලන්න තව එකක් අහන්නම් මම. දිවුල් රස තියෙන්නේ දිවුල් වලද? අන්න දැන් හිත එක්ක අද ඔළුව නරක් වෙයි නැත්නම් නේද? නැත්නම් නරක් වෙලා තියෙන ඔළුව හොඳ වෙයි දෙකෙන් එකක් වෙයි ඔන්න ඔය බනහම. නේද? මොනවද මේ අහන්නේ? නේද මොනවද මේ මොනවද මේ අහන්නේ කියලා දිවුල් දිවුල් රස තියෙන දිවුල් වලද? බුතුම කතාව මෙන්න නෑ කියනවා. එහෙනම් කොහෙද තියෙන්නේ? ආයෙපාර ගෙඩියලු. දියුල් රස තියෙන්නේ දිවේ අන්න හරි නේද? දිවේ තියෙන්නේ. ආ දිවේ නම් තියෙන දැන් ඉතින් දියුල් මෙතන නෑ. හා විඳින්න. අන්න හරි. දිවත් ඕනේ, දියුලුත් ඕනේ, සිතත් ඕනේ. නැත්තම් දියුල් රස හැදෙන්නේ නෑ. දියුල් වල ඇත්තෙත් නෑ. දිවේ ඇත්තෙත් නැහැ. විඥානයේ ඇත්තෙත් නැහැ. තුන එකතු වෙච්ච තැනක හැදෙනවා. හරිද? එහෙනම් ස්පර්ශය ගැන අර්ථ දක්වපු අය ප්‍රායෝගික ජීවිතයට ගැලපුවේ නැහැ. නේද? ස්පර්ශය ගැන ඕන තරම් බණ ඇහුවා අපි. ඒවා කිව්වා. හැබැයි ප්‍රායෝගික ජීවිතයට ගැලපුවේ නැහැ. හරි. එහෙනම් ඔන්න බලන්න අන්න ඒ විදිහට මේක දැනෙන්න පටන් ගන්නවා යාට. එතකොට දැනෙනවා ආයතන ටික කියන්නේ වෙනම එකක්. වේදනාව කියන්නේ වෙනම එකක්. දත් කැක්කුම කියන එක හරියට දන්නේ නැහැ. <laughs> නේ දත් කැක්කුම කියලා අපි කියන්නේ දතදක කියන්නේ. හිතක කියනෝනේ පාර. <laughs> නේද? දැන් බලන්න. ඒකයි කියන්නේ මේ දෙක වෙන්ව දැනෙන්න පටන් ගන්නවා කියලා. ඇත්තටම කියන්නේ දතක කියනවා කියලා අපි කියනවා. හැබැයි දතේ එකදු අංශු මාත්‍රයක්වත් මේ තියෙන අස්තිවල එක මාත්‍රයක්වත් දන්නවද කා කියනවා කියලා. ස්නායුවක්වත් දන්නවද කා කියනවා කියලා. නෑ දන්නේ නෑ. හැබැයි එතන රිදෙනවා. ගලවල අයින් කරපුවාම රිදෙන්නේ නෑ. නේද? ඒ ඒකෙන්ද අපි හිතනවා දතයි කකියාව කියලා. දත කකියාව නම් මේක බිමෙන් තිබ්බ ගමන් මේක නටන්න ඕන. ඒත් ඒක කකියනවනේ. නේද නෑ. එහෙනම් මොකද්ද වෙන්නේ? නේද? ආයතන දෙකේ එකතුව සහ විඥානය තෙන්ට යෙදීම. හරියටම ගවේෂණ සීදී කෙනෙකුට දැක ගන්න පුළුවන් මේක Tamanට තද්ද දත් කැක්කම තියෙද්දී එක එක ෂණ මාත්‍රේ ඒක නැති වෙනවා. එක පාටම නැහැ. මොන හරි දෙයක් තදින් මතක් වුණා ඒක නැහැ. ඒක නැහැ. නමුත් ආය තියෙනවා. හරිද? හේතු හැමම තියෙනවා. එක හේතුවක් නැති වුණා අර දේ දුන්නා වගේ තමයි. එකක් නැති වෙනකොට ඒක අතුරුදහන් වෙනවා. ඒක වේගය. ඒ වගේ තේ එකක් බොනකොට අත්දකින්න පුළුවන්. රස්නේ දැනෙනකොට රස දැනෙන්නේ රස දැනෙනකොට රස්නේ දැනෙන්නේ බලන්න හෙට උදේ. හරිද? හිමීම් බලන්න බීලා ওই දෙක. දෙවාරයකට වෙන්නේ. හරිද? ඇයි? ජීවා විඥානය හට ගන්නකොට කාය විඥානය නෑ. කාය විඥානය හට ගන්නකොට ඉතින් අපි මේ ඔන්න බලන්න මෙයාට මේවා දැනෙන්න පටන් ගන්නවා. කාටද? මේ ගොඩට බැහැලා ඉන්න කෙනාට. කොයි කොටද? වේදනාව ගවේෂ ඇයි ගින්දර වගේ. ගින්දර ගැන ගවේෂණය කරන කෙනාට තමයි ගින්දර අඩු වෙන්නේ කොහොමද? වැඩි වෙන්නේ කොහොමද? ඔක්කොම. ඔන්න මෙයාට මෙහෙම කල්පනාවකුත් වෙනවා. දැන් බලන්න එයා. හ්ම්. පෙරේද මට කවුරු හරි කම්බුලට ගැහුවා. හරිද? හොඳටම කම්බුල රිදුනා. කම්බුලත් එක්කම මොකද රිදුනේ? හිත රිදුනා. දැන් මතක් වුණා. දැන් රිදෙන්නේ හිත. ඒක වර්තමානද අතීතද? අතීත. මේ වෙලාවේ මේ හිත රිදෙනවා. එහෙනම් ඒක අතීතද වර්තමානද? හේතුව අතීත රිදීම වර්තමාන රිදීම. හරිද? මොන කවුරු හරි මට කියන මෙන්න මෙහෙම. ඔයාටද ගැව්වේ? එහෙම ගහන්න දෙන්න පුළුවන්ද? ඒවා හොඳ වැඩද? ආ ඔන්න මැදට මැදට වෙන ඒවා වගේක් වැටුණා දැන්. දැන් රිදීම ආ වැඩි වෙනවා. <laughs> හා කවුරු හරි ඕක ගණන් ගන්න දෙයක් නැහැ බොහොම හොඳ කෙනෙක් හදිසි කේන්තියක් යන්න ඇත්තේ ඕක ඔච්චර හිතන්න දෙයක් නැහැ. දැන් රිදීම ආ එහෙනම් දැන් හොඳට තේරෙයිද නැද්ද එහෙමනොත් අතීත වේදනාව වර්තමාණයට මානසික එන එක අඩු කරන්න යම් වැඩපිළිවෙලකට පුළුවන් ද බැයිද? ඒක නේන්න. නේද? ඔය සෙල්ලම් ටික ඔක්කොම තේරෙන්න පටන් ගන්නේ. හරි. දැන් තවත් මේ අනුව වේදනාව අනුව ඉන්න කෙනාට මෙන්න මෙහෙමත් දැනේ. දැන් උදේම හිතුණා මී යම ගෙඩියක් කන්න ඕනේ කියලා. කාට හරි හිතුණා මී යම ගෙඩියක් කන්න ඕනේ කියලා උදේම. හරි. දැන් වේදනාව ගැන හිතන්නේ. එහෙම හිතිච්ච ගමන් දැන් අතීත සිද්ධියක් අරන් මෙනෙහි කරන්න කියලා ගුරුවරයා උපදෙස් දීලා තියෙනවා. දැන් හිතනවා දැන් බලන්න මේ යඹ කණ්ඩ හිතිච්ච වෙලාවෙ ඉඳන් දැන් වේදනා ප්‍රස්ථාරයක් අඳින්න කියලා තියෙනවා. අපි එහෙම හිතමුකෝ. හට ගන්න වේදනා දුක් වේදනා නම් ඍණ අදුක් අසුක වේදනා නම් බිඳුවේ සැප වේදනා නම් ධන කියලා දාගෙන දැන් අඳින්න කියනවා. මේ යඹ කණ්ඩ හිතිච්ච වෙලාවෙ ඉඳන් මේක තියෙන්නේ කොහෙද? දැන් මේ යඹ නැහැ. <laughs> ඍණ පැත්තේ නේද? දැන් හොයන්න යන්න ඕනේ. යනකොට ආත්‍රි දෙනවා, කකුල් දෙනවා, නේද? දැන් කොහේ හරි තැනක වේදනාවක් හටගන්නේ. දැන් හිතත් තාම හොඳ නැහැ. දැන් කයත් හොඳ නැහැ. එහෙනම් රින පැත්තේ නේද? දැන් යන ගමන් පාර යනකොට දකින්න කවුරු හරි මී යඹ ගෙඩියක් කනවා දකින්න. දැන් රින තවත් පල්ලෙහාට ගියා. දැන් ඊට පස්සේ ගියා මී යඹ ගොඩක් දකින්න. හැ ලොකු ගානක් ගහලා තියෙනවා. තවත් පල්ලෙහාට. ඉතින් ඔහම දැන් රින පැත්තේ ඉඳලා දැන් කොහමද සල්ලි දීලා ගන්නවා. අරන් උස්සන් එන්න ඕනේ. රින හොදන්න ඕනේ. ඍණ නේද? මේ කපල බලනකොට පණුව. හුඟා ගේන ඒවා එහෙමද නැද්ද? නේද? හොඳමාර හොඳයි කියලා ගෙනාවට නේද? සමහර ඒවා ප්‍රයෝජන ගන්න බෑ. නේද? හරි. දැන් මීයම හොඳ වුණා කියන්නකෝ දැන් හරි. දැන් කැපුවා. දැන් හරි ඔක්කොම කළා පිගානක් මෙතන තියාගෙන දැන් එක කෑල්ලා දිව උඩට දැම්මා. දැන් ප්‍රස්ථාරේ හරි උඩටම ගියා. දැන් ඒ කෑල්ල උගුරෙන් පල්ලෙහාට ගියා. ගියාම ඇයි තව කෑල්ලක් කන්න වෙන්නේ? නොකා ඉන්න බැරි ඇයි? නොකා හිටියොත් දුකයිද නැද්ද? එහෙනම් ආයි කොහෙටද බහලා තින්නේ? ආයි පල්ලම් බහලා එනවා. <laughs> හරිද? ඊට පස්සේ ඊළඟ කෑල්ල ආය දිවට දාගන්න ඕනේ. එතකොට ආයසරය උඩ. ඊට පස්සේ ඒක ගිරිනකොටම යට. ආය දැන් එහෙනම් මෙහෙම තියෙන ප්‍රස්තාරනේ. දැන් 10ක් 15ක් විතර කෑලි ගියා මේ විදිහට. දැන් තව එකක් දැම්මා. දැන් උඩට යනවද? ඒක දෙන්න. දැන් මැද. හරිද? එහෙම තියදී කවුරු හරි කෙනෙක් බලෙන් ඇවිල්ලා මට අඹ කැල්ල දැම්ම කටට. දැන් දැන් රින. ඔන්න සිද්ධිය. හරිද? අමාරුවෙන් උදේ ඉඳලා දුක් විඳලා දුක් විඳලා දුක් විඳලා ගෙනාපු දේවල් නේද? මේක ඛේද වාචකයක්. හරිද? අමාරුවෙන් දුක් විඳලා දුක් විඳලා ගෙනාපු දේවල් තියෙද්දිම දැන් දිවක් තියෙනවා හිතක් තියෙනවා අඹක් තියෙනවා සැප වේදනාවක් නැහැ. තියෙන්නේ දැන් අඹරසය දුක් වේදනාවක් වෙලා. දැන් දුක් වේදනාවක් වෙලානේ තියෙන්නේ. හැබැයි කවුරු හරි මේ ටික අරන් යන්න හදනවා. <laughs> අරන් යන්න හැදුවොත් මොකද? දුක වැඩි වෙනවා. දැන් කණ්ඩත් බෑ දෙන්නත් බෑ. රකින්න ඕනේ. එහෙනම් රකින්න ඕන. රැකීම සැපද නැද්ද? රැකීම දුක. නේද? බලන්න ඔය පරිප්පුවද නැද්ද කියලා හැමදාම තියෙන්නේ. මේ ඛේදවාචකේ මොකක්ද පින්වත්නි? සැපයි කියලා අපි සතුටුයි කියලා හොයලා හොයලා හොයලා හොයලා හොයාගන්න දේවල් හින්දා සැප හැදෙනවා. හැබැයි සැප හැදිලා ඊටාම කෙටි කාලයයි අඩු කාලයයි ඒකම දුකක් වෙනවා. හැබැයි ඒක රකින්න ඕනේ. ඇයි? දැන් නැති වුණොත් ඊට වැඩිය ලොකු දුකක්. සැපයි කියලා ගේන දේවල් සැප නැති වෙනවා. සැපයි කියලා හොයාගන්න දේවල් සැප නැති වෙනවා. හැබැයි අයින් කරන්න බෑ. අයින් කරොත් දුකක්. ඔන්න දැන් ඒක රකින්න ඕනේ. ඒක රකින්න ගමන් දැන් තව වෙන එකක් හොයාගෙන යන්න ඕනේ. ඒක අරන් එනවා. හරිද? අරගෙන ඉන්නේ සැපයි කියලා. ඊට පස්සේ මොකද වෙන්නේ? ඒකින්ද සැප නැති වෙනවා. හැබැයි ඒකත් රකින්න ඕනේ. නේද? දැන් තේරෙනවද එන්න එන්න ගොඩ ගැහෙනවා කියලා? දැන් මේ වෙනකොට කීයක් විතර රකින්නවත් දන්නේ නැහැ. තේරුණාද දන්නේ නැහැ කියපු දේ. නේද? ඒ කියන්නේ හැම එකක්ම දුක් විඳගෙන රකින්න වෙනවා. හැබැයි සැප විඳින්න නැති වුණොත් දුකයි. ඒ වගේ මේක තේරුම් ගත්තේ නැති මිනිස්සු බොහෝ දේවල් ජීවිතේට එකතු කරගන්නවා. හරිද? ඒ කියන්නේ උපාදාන කරගන්නවා. උපාදානච්ච වස්තු හින්දා දුක්මයි ඇති වෙන්නේ. ඒවා ආරක්ෂා කරන්න වෙනවා. මේවා ඔක්කොම තේරෙන්නේ කාටද? අන්න අර වේදනාවට හිත යොමු කරගෙන විදර්ශනා කරන කෙනාට මේ කාරණා ටික තේරෙන්න පටන් ගන්නවා. හරිද? ඔය මං කාරණා දෙකක් කිව්වේ. ඔය තමයි එකක් තමයි කය සහ වේදනාව කියන්නේ වෙන් වෙච්ච දෙකක් කියලා තේරෙනවා. සහ වේදනාවට හේතු තේරෙනවා. හරිද? දැන් මේ අපි හේතුත් එක්ක කතා කරේ. මේ දල වශයෙන් ඉස්සෙල්ලා තේරෙන හැටි. හරිද? හේතු තේරෙනවා සහ මේ ඊළඟට ඊළඟට බලන්න තව දෙයක් මේත් එක්කම ගම්ම්‍ය වෙන හැටි හැම වේදනාවක්ම අර අපි ඉස්සෙල්ලා කතා කරා වගේ මෙයාට තේරෙන්න පටන් ගන්නවා හැම වේදනාවක්ම මේ තියෙනවා මේ නෑ. දැන් කකුලේ තියෙන වේදනාව එක දවසක් මම වේදනානුපස්සනාව වඩන්න කියලා එක අම්මා කෙනෙකුට කිව්වා. එයා ටිකක් වෙලා කරලා ආපහු ආවා. ආවහල මට කියනවා හරියන්නේ නැහැ හාමුදුරනේ. ඇයි? ඔබ වහන්සේ කිව්වට මේ වේදනාව නැති වෙන්නේ නැහැ. මොකද? මගේ කකුලේ එක දිගට වේදනාවක් ආවා. ඒක තාම තියෙනවා. අඩු වෙන්නෙම නැහැ. ඒ කියන්නේ මේ වේදනාව ඇතිවීම නැතිවීම කියලා එකක් නැහැ කියලා. ඇත්තටම නැද්ද? එක දිගට වේදනාව තියෙනවා කියලා දැනෙන්නේ කොහොමද? නැවත නැවත නැවත නැවත වේගෙන් ඇති වෙනවා නැති වෙනවා හැම හිතක් එක්කම ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා අන්න එතකොට අපිට දැනෙන්නේ එක දිගට තියෙනවා කියලා. ඔන්න ඕක අත්දැක ගන්න පුළුවන් වෙනවා ওই වේදනානුපස්සීව ඉන්න කෙනාට මොකක්ද වේදනාව මේ කනේ ඇති වුණා නම් දැන් එතන නෑ එක දිගට කකුල ඇති වුණා නම් එතනක් තියෙන්නේ මොකක්ද ඇතිවෙමින් නැතිවෙමින් තියෙන හැම වෙලෙම ඇතිවෙමින් නැති වෙනෙමි එහෙනම් ඉස්සෙල්ලාම යම් ප්‍රමාණයකට මෙයාට පුළුවන් වෙනවා ඇතිවීම නැතිවීම අත්දකින්න හරිද ඇතිවීම නැතිවීම අත්දකින්න පුළුවන් යම් ප්‍රමාණයකට. හරි? ඒකත් එයාට ඒකත් එක්ක එයාට මොකද වෙන්නේ? 아무තු අදහසක් එන්න පටන් ගන්නවා. මම මෙන්න මෙහෙම කියන්නම්. මේ ඉන්නවා පිරිගැනීමේ නිලධාරියෙක්. මේ පිරිගැනීමේ නිලධාරියට උපදෙස් දීලා තියෙනවා. ඔයා යනවා එන යන එන අය ගැන මේ විමසිල්ලෙන් ඉන්න. එච්චරයි කියලා තියෙන්නේ. හරිද? එයාගේ වැඩේ මොකද්ද? එයා යන එන අය ගැන එනවා යනවා එනවා යනවා එනවා යනවා ගැන විමසිල්ලෙන් ඉන්නවා. එයාට අපි කිව්වෙ එච්චරනේ. විමසිල්ලෙන් ඉන්න ඒ කියන්නේ මට ඕන කරන්නේ කී දෙනෙක් මේ පැත්තට ආවද කී දෙනෙක් ගියාද කී දෙනෙක් ආවද කී දෙනෙක් ගියාද කියලා විමසිල්ලෙන් ඉන්න කියලා විතරයි මම කියන්නේ. එහෙම කියපු මම එයාගෙන් අහනවා ඊට පස්සේ මේ එක්කෙනාම දාවේ නැත්තම් වෙනස් වෙනස් අය ආවද කියලා. එයාට උත්තර දෙන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ. උත්තර දෙන්න පුළුවන්. ඉතින් එයා දකිනවනේ අනිවාර්යයෙන්ම. නේද? වෙනස් කෙනෙක් ආවද? ඒකයි ඉතින්. එන අය ගැන විමසිල්ලෙන් ඉඳගෙන මට මට මං කියලා ගියේ එනවා නැති එක බලන්න කියලා විතරයි. හැබැයි එහෙම කිව්වට එහෙම කිව්වට ඉතින් එයා එන හැම කෙනා දිහා බලනවා. එයා එක්කෙනාම ආව නම් එක්කෙනාම ආවා කියලා දන්නවා. වෙනස් අය ඇවිල්ලා ගියා නම් ඒ කියන්නේ එනවා යනවා ගැන විමසිල්ලෙන් ඉන්න කෙනා එක්කෙනාමද ආවේ වෙනස් අයද ආවේ කියලා අමුතුවෙන් දකින්න දෙයක් නෑ. එයාට ඒක නිකම්ම තේරෙනවා. ඒ වගේ වේදනාව ගැන හොඳට අවධානයෙන් ඉන්න ඇතිවීම නැතිවීම අත්දකින කෙනාට කියනවා එයා එයාට තේරෙනවා හැම වේදනාවක්ම මේ වෙලාවේ හැදෙන එක නෙවෙයි ඊළඟට ඊළඟට හැදෙන එක නෙවෙයි ඊළඟට ඒ හැම වේදනාවක්ම වෙනස් වෙන බව දැනෙනවද නැද්ද නේද අන්න ඇතිවීම නැතිවීම විතරක් නෙවෙයි එයා මූලිකව අත්දකිනවා මේ ඇතිවන හැම වේදනාවක්ම වෙනස් වෙනවා කියලා හරිද ඒ මොන ලක්ෂණයද? අනිත්‍ය ලක්ෂණය. එතකොට වේදනාවේ අනිත්‍ය ලක්ෂණ එයාට ප්‍රකට වෙන්න පටන් ගන්නවා. දැනෙන්න පටන් ගන්නවා. හරිද? අන්න ඒ විදිහට අපි අම්මාව අනිත්‍යයි, මල අනිත්‍යයි, ගහ අනිත්‍යයි ඔහොම කී කී හිටියනේ. ඒන්නේ එහෙම අම්මා අනිත්‍යයි මල අනිත්‍යයි ගහ අනිත්‍යයි කියනකොට ඒවට කියනවා අනිත්‍ය සංඥාව කියලා. හරිද? අනිත්‍ය ගැන දැන් අපි කතා නොකරපු කොටසක් තියෙනවානේ. නේද? ඒ තමයි අර මම ඉස්සෙල්ලා කිව්වා චතුරාර්යක භාවනා කියලා අර ටිකට කියන්නේ අපි ඉස්සෙල්ලා කතා කරපු හතරට ඊට අමතරව ධර්මයේ තුල ඉන්න අය අනිත්‍ය භාවනාව කරනවා නේද? එතකොට එයා දන්නවා මරණ සතියෙන් වඩපු කෙනා දන්නවා මේවා අනිත්‍යයි අම්මා අනිත්‍යයි තාත්තා අනිත්‍යයි නේද ගෙදර අනිත්‍යයි දරුවෝ අනිත්‍යයි අනිත්‍යයි කියන්නේ වෙනස් වෙනවා. එන්න එහෙමවත් නැති අයට නැතිව ඉඳලා දැන් අනිත්‍ය සංඥාව යාර තියෙනවා. මේ අනිත්‍ය සංඥාවම අනිත්‍ය සංඥාවමයි දැන් තියෙන්නේ මොකේ ගැනද? වේදනාව ගැන. නේද? ඒ කියන්නේ පොඩි තැනක් ගැන. දැන් මම මෙතෙන්දි තව උදාහරණයක් ගන්නම්. මේක විය යුත්තක් කියලා තේරුම් කරන්න. මේක සම්පූර්ණ කරගන්න ඕනේ. දැන් අපිට නිවැරදි සංඥා එන්න ඕනේ ඇත්තටම. මොකක් හරි දෙයක් ගැන. ලොකු ගමන් මල්ලක් තියෙනවා. මේ ලොකු ගමන් මල්ල ගැන මට දැනට තියෙන සංඥාව තමයි ගමන් මල්ලක් කියලා. මම මේක ලෙහෙල බලනවා. බලනකොට මට තේරෙන ඇතුලේ ඇතුලේ පෙට්ටි පෙට්ටි වගේක් තියෙනවා ලොකු පෙට්ටි වගේක් තියෙනවා ඇතුලේ. දැන් මම දන්නවා ගමන් මල දිහා බලනකොට මට දැන් මොකක්ද තියෙන අදහස? මේක ඇතුලේ පෙට්ටි තියෙන්නේ. ඕක ඇතුලේ පෙට්ටි තියෙන්නේ කියලා අදහසක් තියෙනවා. ඊට පස්සේ මම පෙට්ටි කීපයක් විවර කරලා බලනවා. බලනකොට ඒක ඇතුලේ කුඩා කුඩා බෑග්ස් වගේක් තියෙනවා. දැන් මම කියන්නේ කුඩා කුඩා බෑග් තියෙන ගමන් මල්ලක් කියලා දැන් කියන්නේ. නේද? ඊට පස්සේ මම ඒවත් ලිහලා බලනවා. බලනකොට ඒව ඇතුලේ තියෙන සීනි. දැන් මම සම්පූර්ණ ගමන් මල්ල දකිනවා. දැන් මම මොන ගමන් මල්ලද කියලා කියන්නේ? සීනි මල්ලක් කියලා දැන් කියන්නේ. නේද? දැන් මට ගමන් මල්ල දකිනකොට මගේ හිත විනිවිද යනවා. ලොකු පෙට්ටි විනිවිද, කුඩා මලු විනිවිද නේද? ලොකු ගමන් මල්ල විනිවිද මගේ මනසට එන්නේ මොන සංඥාවද? සීනි කියලා. නේද? අන්න වගේ අපේ ජීවිතෙත් තියෙනවා මේ මේ ශරීරය ආශ්‍රය කරගෙන තියෙන කුඩාම ඒකක පහක්. අම්මා කිව්වහම තියෙන ඒකකමයි. කන්ද කිව්වහම තියෙන්නේ මල කිව්වහම තියෙන්නේ ඒකක ටිකමයි. මොනවාද ඒකක? කුඩාම එක. අර ලොකු ගමන් මල්ලේ තිබ්බ කුඩාම එකකේ සීනි. නේද? ඒ වගේ මේ ගමන් මල්ලේ තියෙන කුඩාම එකක රූප වේදනා සංඥා සංකාර විඥාන. ආ. එහෙනම් ආව නැත්තම් ඒ ඒ කෙනාව පොඩ්ඩක් මනසින් ගන්න අරමුණු විතරයි කයේ මොකුත් දැනීමක් නැහැ. වෙලාවට කයයි සිතයි දෙකම දැනීමක් තියෙනවා. වෙලාවකට ආයෙ එකයි තියෙන්නේ. අර බලන්න. ඒ අත්දැකීමත් එක්ක යාර මොකද්ද ලැබෙන්නේ? නාම රූප වෙන්ව නාම රූප වෙන්ව දැනෙන්න පටන් ගන්නවා. ඇයි? දෙන්නේ එකට ඉන්නවා. අපි දන්නේ නැහැ කාමරේ කී දෙනෙක් ඉන්නවද කියලා. හරි? මොන හරි වැඩක් කරනවා ඇතුලේ. හරිද? එක්කෙනෙක් එළියට එනවා. හැබැයි ඇතුලේ වැඩේ කරනවා අනිත් එක්කෙනා. හරිද? ආයතරයක් ඇතුලට අර යනවා දෙන්නම වැඩේ කරනවා. ආයෙ එක්කෙනෙක් එළියට එනවා ඇතුලේ අනිත් එක. අන්න එහෙම වුණොත් අපි දැනගන්න ඕනේද මෙතන දෙන්නෙක් ඉන්නවා කියලා. මේක දෙන්නේ. අන්න ඒ වගේ විතක මට කය විතරක් දැනෙනවා. විතක සිතයි කයයි දෙකම දැනෙනවා. විතක කය විතරක් වෙන් වෙලා දැනෙනවා. විතක සිත විතරක් වෙන් වෙලා දැනෙනවා. විතක සිතයි කයයි දෙකම දැනෙනවා. මේ දැනීමත් එක්ක යාට නාම රූප ගැන අදහස තිබ්බොත් ගුරුවරයෙක්ගෙන් අහගෙන තිබ්බොත් එයා හොඳට අත්දකින්නවා මේ දෙක දෙකක් බව. හරිද? හොඳට අත්දකින්නවා. හරිද? ඒක එන්නේ එහෙම අත්දකින්නකොට ඒ අත්දැකීම නැවත නැවත නැවත නැවත නැවත නැවත විඳිනකොට මොකද වෙන්නේ? එයාට තමන්ගේ තමන්ගේ අය ගැන දකිනකොට ඔතන දෙකක් නේ. ඔතන දෙකක් නේ කියලා දැනෙන්න පටන් ගන්නවා. හරිද? එතන දෙකක් නේ කියලා දැනෙන්න පටන් ගන්නව විතරක් නෙවෙයි. එයා ඊට පස්සේ මොකද කරන්නේ? ඔය ඒ දෙකෙන් එක කොටසක් තමයි වේදනාව කියන්නේ. නේද? කොටසෙන් කොටසින් කොටසකින් කෑල්ලක්. වේදනාව ගැන මම ඔය කිව්ව විදිහට අරමුණු කරනකොට එයාට හොඳට දැනෙනවා මේ වේදනාව කියන්නේ අර කොටස් දෙකක් කියලා දැවුණා විතරයි. ඒ වුණාට මේකත් එක දිගට තියෙන එක නෙවෙයි. මේකත් කැඩි කැඩි කැඩි කැඩි කැඩි කැඩි කැඩි කැඩි තියෙන එකක් කියලා. නේද? වේදනාව කියන්නේ මෙහෙම කම්බියක් වගේ අතීතයේ ඉඳන් වර්තමානයේ හරහා අනාගතයට යන එක නෙවෙයි මේක හැම වෙලෙම බිඳි බිඳි බිඳි බිඳි බිඳි බිඳි තියෙන එකක් කියලා එයාට ලොකු අදහසක් නෙවෙයි යම් අදහසකට එන්න පුළුවන්කම තියෙන මම අර කිව්වෙවත් එතකොට තමයි එන්නේ. හ්ම් ඊට පස්සේ ඒක විතරක් නෙවෙයි එයාට හැම වෙලෙම දැනෙනවා මේ මොහොතේ හටගන්න එක නෙවෙයි ඊළඟ මොහොතේ. මේ මොහොතේ හටගන්න එක නෙවෙයි කකුලේ වේදනාව ගැන හොඳට අවධානය යොමු කරන තියෙනවා. ඇති වෙනවා නැති වෙනවා. නැති වෙච්ච එක ආය ඇති වෙනවා. කකුලේ වේදනාව නැවත නැති වුණා දැන් ඇති වුණා. ආය නැති වුණා ආය ඇති වුණා. ආය නැති වුණා ආය ඇති වුණා. හැබැයි හැම වාරයකම වෙනස්. හරිද? එතකොට දැනෙනවා ඒකත් එක්ක එයා තව සංඥාවල් ගැන සංස්කාරයන් ගැන විඥානයන් ගැන ඒ වගේම අවධානය යොමු කරනකොට හොඳට දැනෙනවා නේද දැන් අපි හිතමු මම දැන් අර අඹ ගැන කතාවක් මම කිව්වා නේද ඒ වගේ දේවලුත් එක්ක මෙයා දැන් මේ ඉන්නේ ඔතන හිටියට මොකක් ගැනද අර ගින්දරේ සන්තතිය අත්විඳිනවා වගේ සම්පූර්ණ මේක අත්විඳිනවනේ ඒකත් එක්ක මෙයාට දැනෙනවා මේ වෙනස් වෙන වේදනාව දැන් උදාහරණයක්. මෙයාට ආදරයක් ඇති වෙලා වේදනාවක් හටගත්තා. ආදරයක් ඉඳ සැප වේදනාවක් හටගත්තා. මෙයාට හොඳට තේරෙනවා මේ සැප වේදනාව මොකද වෙන්නේ? නැති වෙනවා. නේද? නැති වෙනකොට කැමතිද? නෑ. දැන් මොකද කරන්න වෙන්නේ? ආය හදන්න වෙනවා මට. නේද? හදන්න වෙනවද නැද්ද? මොකද කියන්නේ? ආදරය නිසා ඇති වෙන සැප වේදනාව තිබුණා නම් ඒක නැති වෙලා නැද්ද? ඒ සැප වේදනාව නැති වෙලා නැද්ද? ඇති අන්තං එක්කෙනෙක් හරි ඉන්නවා එක්කෙනයි ඉන්නේ. <laughs> අනිත් කාටවත් එහෙම වෙලා නැහැ. මේකනේ පුදුමේ කියන්නේ. <laughs> හරිද? ඒක නැති වෙනවා. නැති වුණාම අපි මොකද කරන්නේ? එහා පැත්තෙන් ලැබෙන ආදරය අඩු වෙලා වගේ තේරෙනවා නම් එතකොට මට ලැබිච්ච සැප වේදනාව අඩු වෙනවා නම් මම මොකද කරන්නේ? නැවත හදනවා. නැවත හදන්න මොකද කරන්නේ? හරියට මහන්සි වෙන්න ඕන තෑගි ගිහින් දෙන්න ඕනේ ආදරෙන් කතා කරන්න ඕනේ ඔළුව අත ගන්න ඕනේ හොඳින් නේද රටේ නැති යුවා කරලා ආයතරයක් ඒ පැත්ත හදන්න ඕනේ නේද එහෙම හද හද හද හද මේ ගෙවන කරුමේ සැපද දුකක්ද ඔන්න වැඩියෙන් hina යනවා එහෙම කිව්වා මොකද කියන්නේ ඒ වගේද නැද්ද ජීවිතේ? එහෙමද නැද්ද? එහෙම තමයි. ඒක සපද දුකද්ද? එහෙනම් නැවත හදන්න වෙනවා. ආදරය නැති වෙන එක සපද දුකද්ද? දුකක්. නේද? දැන් ආදරය නැති වෙනකොට අපිට දැනෙන එක දුකක් විදියට. හරිද? එතකොට ඒ කියන්නේ අපි බලාපොරොත්තු වෙච්ච දේ නැති වෙන එක දුකක්. ඊළඟට ඒක නැති වෙනකොට හදන්න වෙන එක දුකක්ද නැද්ද? දුකක්. ඊට පස්සේ අපි හදා ගන්න ඕනේ ඕක. හා හරි මං හදාගත්තා දැන් හරි. දැන් අද ඉඳන් හරි කියලා ඉන්නවා. ඒ ඉන්නකොට ඉන්නේ බයෙන්ද නැද්ද? ඇයි දැන් බයෙන් ඉන්නේ? ආය නැති කියලා. එහෙනම් අනිත්‍ය ස්වභාවයේ තියෙන මේ සංස්කාරයත් එක්ක ගනුදෙනු කරන්න ගියාම තුන් ආකාරයක දුකක් එනවා. එකක් තමයි ඍජුවම නැතිවීම හින්දා ඇති වෙන දුක. ඒකට කියනවා දුක්ඛ දුක්ඛය කියලා. හරිද? ඊළඟ එක තමයි නැති වෙනකොට නැවත හදන්න වෙනකොට ඇති වෙන දුක. ඒකට කියනවා සංස්කාර දුක්ඛය කියලා. ඊළඟ එක තමයි උපරිම හදාගත්තට පස්සේ ඒක නැති වෙයි කියන බය හින්දා ඇති වෙන දුක. ඒකට කියනවා විපරිණාම දුක්ඛය කියලා. එහෙනම් යමක් අනිත්‍ය නම් ඒක දුකයි කියන්නේ ඒකයි. හරි? ඔන්න ගවේෂකයෝ වෙනවා උතෙන්ට. හරිද? මම ඊටම ගෞරවණීයව මේ කතාව කියන්නේ අනිත්‍යයට වඩා හොඳයි. අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි කිය කිය හැම වෙලෙම අනිත්‍යයි කිය කිය බොරුවට හරිද ඒක ඒක ඒක ඇතුලේ ගවේෂණය කරන්නේ නැතුව හිටිය අයට වැඩිය ඔන්න යමක් ගවේෂණය කරලා තෝරගන්න අයට මෙන්න මෙහෙම අදහසක් එනවා. ඒ තමයි මේ තුවාලයක් හොඳ වෙනකොට ඒ තුවාලය හොඳ වෙන්නේ නিত্য හින්දාද අනිත්‍ය හින්දාද? අනිත්‍ය හින්දා නේ නං ඒක නিত্য නම් තුවාලේ හොඳ වෙන්නෙම නෑනේ. නේද? තුවාලයක් හොඳ වීම දුකද සැපද? භයානක තත්වයක්. බුදුරජාණන් වහන්සේ අනිත්‍ය දුකයි කියලා දේශනා කරා මෙන්න අනිත්‍ය සැප තියෙනවා. එතන බැලුවේ ඊට පස්සේ එහෙනම් අනිත්‍ය අර්ථ දැක්වීම වැරදි කියලායි ගත්තේ. අනිත්‍ය කියන්නේ වෙනස් වෙන ස්වභාවය. හරිද? එතන දුක් තුනක් තියෙනවා කියන කමතක වුණා. හරි ඒකයි මම කියන්නේ ගවේෂණශීලී කියලා. හරිද? ඒකත් එක තමයි මේ මාරාන්තික වාද විවාද ඇති කරගන්නේ. ඉතින් බලන්න ඕන තියෙන එකේ අර්ථ දැක්වීම හරියට. බලනකොට අපිට ඒක තේරුම් ගන්න පුළුවන්. හරි? මොකක්ද උනේ? තුවාලය හොඳ වීම හරි? සැපක්. මං අහන මෙයාගෙන් තුවාලයක් දැන් මගේ තුවාලයක් හොඳ වෙලා බාගෙට හොඳ වෙලා තියෙනවා දැන් දැන් සැපයි ඊට වැඩි සැපයි හැබැයි මොකද අදහස හෙට වෙනකොට නේද? හෙට වෙනකොට ආයෙ වැඩි වෙයිද දන්නේ නැහැ. හෙට වෙනකොට ආයෙ වැඩි වෙයිද දන්නේ නැහැ නේද? අනිත් එක මේ ශරීරය ගැන ඇයි ඔච්චර අපි ළමයින්ට කියන්නේ පරිස්සම් කරගන්න කොහෙවත් වද්ද ගන්න එපා පරිස්සමෙන් යන්න ඔය ඔක්කොම මොකද ඔය ඔච්චර දැන් මේ තුවාල වෙලා නැහැ අර ළමයාට තාම තුවාල වෙන්න ඉස්සෙල්ලා තුවාල ගැන මැරෙන්න හදනවා මෙහි බයේ ඉන්නේ නේද ඇයි ඒ අන්න විපරිණාම දුක හරිද නিত্য සැපක් හොයාගන්න මේකේ නෑ හැම වෙලේම මේ මොකක්ද මේ නිත්‍ය සැප නැති අනිත්‍ය ස්වභාවය එන්න අනිත්‍ය ස්වභාවය නිසා අනිත්‍ය ස්වභාවයේ තියෙන තැන දුක්ඛ දුක්ඛය සංකාර දුක්ඛය විපරිණාම දුක්ඛය කියන ලක්ෂණත්‍රයක් තියෙනවා හරිද අන්න ඒකින්ද යමක් අනිත්‍ය නිසා ඒක දුකයි කියලා කියන්නේ ඒකයි යමක් වෙනස් වෙනවා නම් ඒක දුකයි එතකොට ඒක අජ්ජත්තික සහ බාහිර දෙපැත්තෙම බලනවා අපි අර වේදනාව ගැන බැලුවේ. අර අර පැත්තේ ආදරයක් ගැන හිතන්නකෝ දැන්. ඒ ආදරය අඩු වැඩි වෙනවා නම් ඒවත් හදන්න වෙලා. නේද? මෙතන වේදනාව හදන්න වෙලා. මේක මහා ගිනි ගොඩක් ගිනි ජාලාවක් මේක මහා අවුල් වෙච්ච පැටලිච්ච එකක් එක්ක මොකද්ද කරන්නේ කියලාවත් දැනගන්නේ නැතුව අපි වෙන්නේ මොනවද කියලා දැනගන්නේ නැතුව එදා වේලට කොහොම හරි බෙහෙත් දදා බෙහෙත් දදා වේදනානාශක බිබී යනවා. නේද? ජීවිතේ වේදනානාශක ගනිමින් යනවා. ඒ මේකේ පරක් තෙරක් තේරෙන්නේ මොකද්ද කරන්න කියලා තේරෙන්නේ නැතු. ඉතින් තේරුම් ගත්ත ගාය කල්පනා කරනවා මේක හරියන්නේ නේද? මේක හරියන්නේ මේක යමක් අනිත්‍ය නම් ඒක දුක්ඛ සුඛ එහෙනම් අන්න ඒ පංච උපාදානස්කන්ධය අරගෙන මේ පංච උපාදානස්කන්ධේ නැතිවීම දැකලා යම් කෙනෙකුට දුකයි කියලා තේරෙනවා නම් අන්න ඒකට කියනවා දුක්ඛානුපස්සනා කියලා. එතකම්ම තියෙන දුක් සංඥා. බොහෝ අයට දුක් සංඥා වෙනුවට තියෙන්නේ සැප සංඥා. අනිත්‍ය සංඥා වෙනුවට තියෙන්නේ නිත්‍ය සංඥා. හරිද? දැන් තව එකක් එනවා ඔකත් එක්ක. එක වචනකින් අර්ථ දක්වන බුදුරජාණන් වහන්සේ අපි කැමතිද මාත්‍රිය වේලාවකටවත් දුක් විඳින්න? කයෙන් හෝ සිතෙන්? නැහැ. කැමැතිම නැහැ. ඉතින් ඇයි විඳින්නේ? ඇයි විඳින්නේ? ඉතින් මොකද කරන්නේ? නේද? මට ඕන වෙලාවට මගේ ළඟ හිතේ හෝ කයේ හෝ ඇති වෙන දුක් අයින් කරන්න බෑ. ඇයි? අන්න මම පටන් ගන්න යනවා. හේතු තිබෙන තැන දුක් හට ගන්නවමයි. දුකට යම් හේතුවක් තිබේද දුක් හට ගන්න එක නවතින්නේ? නැත. නේද? මට ඕන වෙලාවට ඒක අයින් කරන්න බෑ. හේතු නැති වෙච්ච වෙලාවක නැති වෙනවා. හේතු තිබුණොත් දුක් ඇති වෙනවමයි. හේතු තිබුණ නැත්නම් දුක් ඇති වෙන්නේ නෑමයි. නේද? එන එක මට අයිති දෙයක්ද? නෑ. මට අයිති දෙයක්ද? මට අයිති දෙයක් නම් මං අනිවාර්යයෙන්ම මේෂනේ දුක් ඇති වුණා නම් ඊළඟ සෙනෙට ඉඩ දෙන්නේ නෑ අයින් කරනවා නේද? කායික දුක් කෙනෙකුටත් මානසික දුක් කෙනෙකුටත් එහෙනම් මට අයින් කරගන්න බැරුව මම මැරෙන්න හදනවා. නේද? එහෙනම් ඒක ආත්මද? ආත්මද? ආත්මය කියන්නේ අනාත්මයි කියන්නේ මගේ වසඟයට ගන්න මේක අනාත්මයේ තියෙන දෙ කැමැති විදිහට තියාගන්න බෑ මං කැමැති විදිහට පවත්වන්න බෑ මං කැමැති විදිහට මේ ලෝකය පවත්වන්න බෑ ඒක තා විවෘත මනසකින් අපි මේක දිහා බලන්න ඕනේ හරි අපි එකතු වෙලා කාරණාවකට එන්න ඕනේ තර්කයකට එන්න ඕනේ නේද ඇයි මං කලින්ම මතක් කරා? අපි බෙදෙන්න ඕන වෙලාව නෙවෙයි මේක. හරිද? මේක තුලින් මේ විසඳුමට යන්න පුළුවන්ද කියලා බලන්න ඕනේ. එහෙමනම් අපි මේක බලගන්න ගන්න ඕනේ. මොකද අපි අවුස්සලා අපේ තියෙන පුංචි පුංචි තැන් අවුස්සලා මොකද කරන්නේ මේක ලොකු බෙදීමක් ඇති කරන දීර්ඝ වැඩපිළිවෙලක් තියෙනවා. සමහර අය ඒක දැනගෙනම කරනවා. හරිද? සමහර අය මුදලට ඒක කරනවා. බෞද්ධ ධර්මය මේක දෙකට තුනට කඩා ගන්න පුළුවන් නම් අපේ රටවල් හූරා කණ්ඩ පුළුවන්කම තියෙනවා. ඒකෙන්ද මොකද අපේ රටවල් හූරා කෑමේ විශේෂයෙන් අපේ ලංකාව හූරා කෑමේ ලොකු අවශ්‍යතාවයක් ලෝකයට තියෙනවා ඒක පිහිටි තැන හින්දා. හරිද? හූරා කෑම කෙසේ වෙතත් ඒ බලය තහවුරු කරන මේක බෞද්ධයෝ එක කතාවට ඉන්නකම් ඒක කරන්න බෑ. ඒකින්ද මේවට නොයෙකුත් කූට උපක්‍රම තියෙනවා. ඒකින්ද මේවත් එක්ක අපි යන්න ඕනේ. මෙන්න මේ ඉහළ තැන්වල අපිට මේ ප්‍රශ්න තියෙන්නේ. හරිද මේ අර්ථ දැක්වීම වල පහළ මට්ටමේදී මේවා කොහොම තිබ්බත් ප්‍රශ්නයක් නැහැ මොන හරි කරගෙන ඉස්සරහට යන්න පුළුවන් මේක ඉහළටම යනකොට ඔය ප්‍රශ්නේ තියෙන්නේ අපි පහළ තැන් ඉඳලා පහළ තැන් වල ඉඳලා මේවට ලොකු පොරයක් අල්ලනවා හරි කොහොම හරි කමක් නැහැ මානසික මට්ටම ඉහළට යනකොට ඔන්න බලන්න එහෙනම් මේ දුක් නිසා දුක් ඇති වෙන තැන අපිට දුක් ඇති වෙන තැන අනිත් පැත්ත හරවන්න ෂණයක බැයි නම් ඒක කවදාකවත් ආත්ම වෙන්නේ නැති බව හොඳට තේරෙන්න ඕනේ. එතකොටයි දැනෙන්නේ තත්මිටි කෑවට දුක් අයින් කරන්න බෑ කියලා. මේ හැබැයි ඔකට ප්‍රතිවිරුද්ධ අදහසකුත් එන වෙලාවල් තියෙනවා. දුක් නැති කරගෙනම නැද්ද? తాවකාලිකව හරි නැති කරගෙනම නැද්ද? තියෙනවා. ඒ ටිකට හරි ආත්මද දන්නේ නැහැ. එහෙනම් නේද? ඔතන හරියටම තේරුම් ගන්න ඕන තැනක්. නැත්නම් අපිට සැකෙන් යන්න වෙනවා ඉස්සරහට. හරි? මගේ අතරි දෙනකොට, මගේ කකුල රිදෙනකොට මං කකුල දිගෑරලා අත දිගෑරලා දුක් නැති කරගන්නවද නැද්ද? එහෙනම් ඒ ශණයට ආත්මද? ඇයි මං ඉතින් අඩු කරගත්තානේ? ඔව් ඒක අනිත්‍ය ස්වභාවය. නැවත ඇති වෙනවා. ඒක ඇත්ත. ඒක අනිත්‍ය ස්වභාවය. සබ්බේ ධම්මා අනාත්තාති. නේද? එතකොට සියලු ධර්මයන් අනාත්මයි. නිවනවත් ආත්ම කරගන්න බෑ. එතකොට එක ෂණයක හරි යමක් ආත්ම විදිහට දැනෙනවා නම් මට අන්න ඒ දැනීම වැරදීමක්. නේද? ආත්ම කියන්නේ මට ඕන හැටියට තියාගන්න පුළුවන් කියන අදහස. ඒ කියන්නේ මගේ වසඟයට ගන්න පුළුවන් කියන අදහස. මේ ළමයි සමහරලාට මට ඕනෑට හදලා නැද්ද? ඇයි පොඩි කාලේ අපි හිතුවා මම මෙයාව කවදා හරි දොස්තර කෙනෙක් කරනවා කියලා සමහර අම්මලා දොස්තර කෙනෙක් කරා. නේද? සමහර අය හිතුවා මම මෙයාව ඉංජිනේරුවෙක් කරනවා කියලා ඒව කරා. මම යහගුණ නැතුව හදා ගන්නවා කියලා හිතුවා. යහ අන්තිමට අම්මගේ අදහස දෙන්නේ මෙයා දොස්තර කෙනෙක් කරපු එක කාගේ වැඩක්ද? මගේ වැඩක්. ඇත්තටමත් එහෙම දැනিলা තියෙනවද නැද්ද සමහර වෙලාවල්? නේද? මම සමහර අරමුණු අරගෙන ඒ අරමුණු හරි ගියා. නේද අපි බොරු කතා කරන්න ඕනේ නෑනේ මං කියන්නේ ඇත්තට මොන දෙන්න ඕනේ කියලා ඇත්තට මෙහෙම දැනලා තියෙනවද නැද්ද දැනලා තියෙන අවස්ථා තියෙනවා මොකක්ද ඒ කියලා විසඳගෙන යන්න ඕනේ හරි මට කන්දක් උඩ තියෙන කොටයක් පල්ලෙහාට ගේන්න උවමනා වුණා. මම බැලුවා ගඟක් ගලනවා පල්ලෙහාට. මං කොටේ දැම්ම ගඟට. දාලා පල්ලෙහෙන් ගත්තා. දැන් කවුරු හරි අහනවා කවුද කොටේ පල්ලෙහාට ගෙනාවේ? මම මොකද කියන්න ඕනේ? ඒක මගේ වැඩක් කිව්වොත් මොකද? වැරද්දකුත් නෑ ඒක මගේ වැඩක්. ඉතින් මං තමයි ගඟට දැම්මේ. ඒකෙන් දාවා. හරිද? ඇත්ත කතාව මොකද්ද? ගඟ උඩට ගලන්නේ මට කොටේ උඩ අරයි යන්න ඕන වෙලා. මං දානවා ගඟට. හරියන්නේ නෑ. එහෙනම් පොඩි ස්වභාව ධර්මයේ නීතියක් තියෙනවා. ස්වභාව ධර්ම නීතියට ගැළපෙන විදිහට මම යමක් කරොත් ඒක වෙනවා. තේරෙනවද? මට අයිති නැති ස්වභාවික නීති වගේක් තියෙනවා. හරි? ඒක නාම කොටසටත් තියෙනවා රූප කොටසටත් තියෙනවා. ඒ නීතියට අනුකූලව මගේ අතින් යමක් වුණොත් ඒ නීතියට අනුකූල දෙයක් තමයි උඩට උඩදි උඩදි දාපු කොටේ වතුර පල්ලෙහාට ගලනවා කියන්නේ ස්වභාව ධර්මයේ තියෙන නීතියක්. ඒක ඒකට කොටයක් වටනොත් පල්ලෙහාට එනවා කියන එකක් නීතියක් නේද? ඒකට අනුකූල දෙයක් මගේ අතින් වුණා. ඒක කරපු හින්දා මොකද උනේ මේක පල්ලෙහාට ආවා. පල්ලෙහාට ආපු හින්දා මම ඒක ගත්තා. එතකොට මට හිතෙන්නේ ඒක මගේ වැඩක් කියලා. මම ඒකට මුල් වුණා කියලා. හ්ම්. අන්න ඒ වගේ පින්නත් නේ හොඳ නරක කියලා දුන්නොත් සිත්වල හොඳ හැඟීම් හට ගන්නවා. කියලා දීම හේතු වෙලා හට ගන්නවා. වෙලාවකට හටගන්නේ නෑ. ඒකට කාරණා ගොඩක් තියෙනවා. එතන පදපරම මිනිස්සෙක් ගත්තොත් එහෙම එයාට කවදාකවත් හොඳ නරක හරියට තේරෙන්නේ නැහැ. මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ ළඟ හිටිය පොඩි දෙන්නා ගත්තොත් එක්කෙනෙක් නිවන් දකිනවා අනිත් එක්කෙනා ආරාමයට ගිනි තියලා යනවා. නේද? ඒ එතෙන්දි තමයි ওই පදපරම කතාව එළියට එන එක අවස්ථාවක්. එහෙනම් නේද? සමහර විට මම දන්නේ සමහර විට මම කරන දේවල් හිතපු විදිහට වෙලා තියෙන්නේ. මගේ සිතුවිලි හැදිලා තියෙන්නේ. ස්වභාව ධර්මයට අනුකූලව. මන් රැවටෙනවා. මන් තමයි ඒක කරේ කියලා. හරිද? ඒක මගේ වසඟයට ගැනීමක් කියලා මම හිතනවා. මගේ දරුවෝ මගේ වසඟයට ගත්තා, මගේ දෙමව්පියෝ මගේ වසඟයට ගත්තා, මම මගේ ශරීරය මගේ වසඟයට ගත්තා කියලා එහෙම හිතනවා. හරි? හොඳයි. දැන් එහෙනම් ඔන්න ඔය ත්‍රිලක්ෂණය ඔය වේදනාව ගැන මෙනෙහි කරන කෙනාට හොඳට මේ වේදනාව වෙනස් වෙනවා ඒ වෙනස් වීමේ තීරකයා මම නොවේ කියලා තේරෙනවා දැන් ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා ඊට පස්සේ වෙනස් වෙනවා කියලා තේරුණා. ඒක නිසාම අර දුක් ගැන තේරුණා. දැන් මේකේ තීරකයා මම නෙවෙයි කියලා තේරෙනවා. අන්න එතකොට තීරකයා මම නෙවෙයි කියන්නේ ඒක මට ආත්ම කරගන්න බෑ කියන එක දැනෙනවා. ඒක දැනෙනවා කියලා කියන්නේ ඒක වටහා ගන්නවා. ඒක තේරුම් ගන්නවා යම් ප්‍රමාණකට ඔන්න ඔය මූලික අවස්ථාවට අපි කියනවා දික්ටි විසුද්ධිය කියලා දිට්ඨි විසුද්ධිය කියලා කියන தත්තරපත් වුනහම කෙනෙකුට මේ සත්වයා පුද්ගලයා වෙනුවට එයාට නාම රූප දෙක වෙන් වශයෙන් වැඩපිළිවෙළ දෙකක් වශයෙන් දැනෙන්න පටන් ගන්නවා. වැඩපිළිවෙල උතන උතන හොඳ තේරුමක් ඇතුව ඉස්සරහට යන්න ඕන තැන. හරිද? මොකද කියන්නේ අපේ සිතුවිලි පිළිබඳව. එතන හොඳට තේරුම් ගන්න ඕන තැනක් වෙන්නේ දැන් මම මේ බණ කියනවා. මේක බන කියන සත්වයා නෙවෙයිද මං? මං විසින් මේ බන ටික කියනවාද නැද්ද? මට ඕන ඕන හැටියට කියනවද නැද්ද? එහෙම හිතෙනවද නැද්ද? නෑ එහෙම හිතෙන්නේ නෑ. එහෙම එහෙම හිතෙනවා නේද? ඇත්තට මෙතන මොකද්ද වෙන්නේ? මේ සිද්ධ වෙන සියලු සිද්ධි මේ පිට වෙන හැම වචනයක්ම හරිද මගේ අතීත දැනුම දැනුම හේතු වෙලා එකතු වෙලා සහ මෛත්‍රියක් කරුණාවක් සහගතව නේද බුදුහාමුදුරුවෝ ගැන ලොකු හැඟීමක් තියෙන හින්දා ඒ කියන්නේ ඒක අතීතයේ මම අහපු දේවල් කියපු දේවල් අන්න ඒවා නැති වුණා නම් මේ වචන මාත්‍ර එළියට එන්නේ නැහැ ඒ විතරක් නෙවෙයි කායික නිරෝගී භාවය නේද? භාෂාව පිළිබඳ දැනීම මේ සද්ද ටකන් ටකන් ගාලා එක එක එක එක විදිහට නේද මේ හොත්වල හසුරන්න ඕනේ, දිව හසුරන්න ඕනේ. ඒව අනුව තමයි මේ සද්ද එන්නේ. එතකොට ඒවා භාෂාව පිළිබඳ දැනීම මේ ඔක්කොම එකතු වෙලා සිද්ධ වෙන සිද්ධියක්ද නැද්ද මේ? නේද? මේ මේවා මේක මේ විදිහට එන්න ඕන කියලා අපි අර ඉස්සෙල්ලා වචසපරිචිතා කියලා එකක් කිව්ව නේද? මේ එකක් පිටිපස්සේ එකක් පිටිපස්සේ ගලාගෙන ආවේ නැත්තම් දැන් මම මෙහෙම කියනකොට මට ඊළඟට ඊළඟට පටන් ගන්න මෙතනින් දැන් මේ මේ කියන ගමම්ම ඇතුලෙන් එනවා මේක මේක දැන් 10 වෙද්දි මෙන්න මෙතෙන්ට අරයි යන්න ඕනේ මෙතෙන්ට මේක මේක මෙහෙම කරන්න ඕනේ ඒ ටික එන්නේ නැත්තම් මේක කරන්න පුළුවන්ද ඒ ටික එන එක මගේ වැඩක්ද නැත්නම් අතීතයේදී භාවිතය හේතු වෙලාද වෙන්නේ හා අතක් උස්සන එකක් පවා මිනිස්සෙගේ සිතුවිල්ලක් આવොත් තමයි වෙන්නේ. සිතුවිල්ලේ මිනිසයාට එන්නේ අතීත භාවිතය අනුව එන්නේ එතකොට මට හිතෙනවා මේ ඔක්කොම කරන්නේ මම කියලා. හරිද? ඊටාම ගවේෂණශීලීව බලන කෙනෙකුට තේරෙනවා ඒක හොඳට. තරහ එන එක කවුරු හරි බයිනකොට මට තරහ ආවා. මං කරගත් එකක්ද නැත්නම් මට වෙච්ච එකක්ද? මට වෙච්ච එකක්. පැහැදිලිද? නේද? ඔව්. එතකොට ඒකට අදාළ හේතු තිබ්බොත් තරහ යන එක නවත්තන්න මට බෑ. නේද? හේතු තිබ්බොත් නවත්තන්න බෑ. හේතු නැත්තම් තරහ එන එක නවත්තන්න. තරහ එන්නේ නැති එක නවත්තන්න බෑ. එහෙනම් තරහ එන එක හේතු තිබ්බොත් වෙනවද නැද්ද? නේද? ඒ කියන්නේ ඔන්න මේ මිනිස්සු දැන් අපිට අපි තුම පාරේ මම මිනිස්සු දාගෙන මට මරන්නම හිතෙනවා. කියලා හිතනවා. ඒ හිතෙන්නේ එයා ගැන තියෙන අතීතයේ මගේ ළඟ සකස් වෙලා තිබ්බ දේවල්. එහෙම මිනිස්සෙක් දැක්කොත් මරන්නම හිතෙන එක නවත්තන්න මට බෑ. නේද? මගෙත් එක්කම ඉන්න වෙන එක්කනේ. එයාත් අර මිනිස්සයා දකිනවා. එයාට මොනවත් එහෙම සිතුවිල්ලක් එන්නේ නැහැ. ඒ මොකද හේතුව එතන අර දොස් අර කලින් කිව්ව දොස්තරගේ කතාව මේ. හරිද? ඒක එහෙමම නේද? එහෙම නේද? ඒක හරි නේද? දැන් මේ අනාත්ම ලක්ෂණයත් එක්ක අපිට හම්බ වෙන ලොකු විසඳුමක් ගැන කියන්නයි මේ හදන්නේ. හරිද? දිට්ඨි විසුද්ධියත් එක්ක අපිට ඇති වෙන විසුද්ධ ඇති වෙන දිට්ඨි සහ ඊළඟ විසුද්ධිය කාංකා වේතන විසුද්ධිය මේ දෙක මිශ්‍ර කරලායි මම මේ කියන්නේ මට ලේසි හින්දා මේ සාමාන්‍ය අදහසක් මේ. දැන් මේ රොබෝවක් හදලා තියෙනවා ප්‍රෝග්‍රෑම් කරලා. ඒ තමයි හන්දියකින් කෙනෙක් ආවොත් මේ හන්දියෙන් කවුරු හරි ආවොත් අල්ල අතපය හතර කපන්න ඕන කියලා. ඒ විදිහට තමයි යා තින්නේ එතනින් ජීවියෙක් ගියොත් මිනිස්සෙක් ගියොත් අල්ලලා අතපය හතර කපන්න ඕන කියලා. දැන් මම දැනගෙන හෝ දන්නේ නැතුව ඔය පැත්තෙන් යනවා. රොබෝව මාව අල්ල ගන්නවා. අල්ලගෙන මම අතපය හතර කපනවා. මේ අතපය හතර කපන වෙලාවේ මට මේ රොබෝත් එක තරහක් එයිද? තරහක් එයිද? නෑ. බලෙන්වත් තරහක් එයිද? නෑ ඇයි ඒක ප්‍රෝග්‍රෑම් එකක් නේද ඒක යාර නවත්තන්න ඒක යාර නවත්තන්න බෑ රොබෝට මේක නවත්තන්න බෑ හරි මගේ පරම තරහකාරයෙක් ඉන්න හන්දියක මං හොඳටම දන්නවා එයා ප්‍රෝග්‍රෑම් වෙලා ඉන්නේ <laughs> කොයි විදිහටද එයා ප්‍රෝග්‍රෑම් වෙලා ඉන්නේ මගේ අතීත භාවිතයේ හින්දා හෝ වැරදි අවබෝධයක් හින්දා හෝ මාව දැක්කොත් හතපය හතර කපන ගානට එයාගේ මානසිකත්වය එහෙම එක. එහෙම මානසිකාරයක් එයාට හැදිලා තියෙනවා. මම මේක දැනගෙන හෝ නොදැනගෙන එතනින් ගියා. හරිද? මාව අල්ලගෙන හතපය හතර කපන්න පටන් ගන්නවා. මට අර අවබෝධය තිබුණා නම්, තියෙනවා නම් මට මේ මිනිස්සයත් එක්ක තරහක් එයිද? දන්නවද? එන්නේ නැහැ. කොයි අවබෝධ හරියටම තියෙන්න ඕන අවබෝධය. මොකක් දැකලා තියෙන්න ඕන? අන්න ධම්මානුපස්සනාව නැත්තම් නේද මේ සංස්කාරයන් පිළිබඳව තමන් අත්දැකලා තියෙන්න ඕනේ අර නාම රූප පරිච්ඡේද කරන වෙලාවක නේද මේකේ තියෙන මේ සිතුවිලි සකස් වෙන විදිහ ඒ ඒ පුද්ගලයාට අදාළ නැහැ හේතු තිබ්බොත් වෙනවා මගේ අතපය හතර කපන ගාන මම එකයි ප්‍රෝග්‍රෑම් වෙලා කියලා කිව්වේ හරි තේරෙන්න කිව්වේ එහෙම මගේ අතපය හතර කපන ගානට තරහ ඇති වෙන සමහර මානසිකත්වයන් මේ රටේ තියෙනවා කියලා හිතන්නේ තිබ්බොත් එතෙන්ට මං අහු වෙන්නේ නැතුව ඉන්න ඕන. අහුනොත් ඒක එයාගේ වැරද්ද නෙමෙයි. එයාට ඒක පාලනය කරන්න බෑ. එයාට ඒක පාලනය කරන්න බැරි විදිහට ඇයි අපි කියනවා මට පුළුවන් නම් ඇයි එයාට බැරි පාලනය කරන්න. අපි අපේ ගෙදර අයට එහෙම කියනවා. මට පුළුවන් නම් ඇයි ඔහෙට බැරි කියලා. ඒ කතාව හරියට ධර්මයේ තේරුම් ගත්ත අය නැත්නම් තමන්ව තේරුම් ගත්ත අය තමන් දිහා බලන්න මගේ ක්‍රියාකාරීත්වයන් පාලනය කරනවා නෙවෙයි පාලනය කෙරෙනවා අතීතයේදී මං අහලා තිබ්බ දේවල් නේද? කල්යාණ මිත්‍ර ආශ්‍රය කරලා තිබ්බ හින්දා නැත්නම් මගේ දෙමව්පියන්ගෙන් පුරුදු වෙච්ච ඒවා නේද? ඒවා හින්දා මට මෙවැනි සිතුවිලි ඇති වෙනවා. එහෙම නැති කෙනෙකුට එවැනි සිතුවිලි ඇති වෙන්නේ නැහැ. මං අර කිව්වනේ ළමයින්ට මං කියලා දුන්නා කියලා පත්තය පොඩි කරනකොට මොකද වෙන්නේ කියලා. ඒ ටික කියලා දීලා තිබ්බොත් ඒ ළමයා පත්තය මරණ එක නවත්තන සිතුවිලි උපදිනවා. ඒව කවදාකවත් කියලා දීලා නැත්තම් එයාට එහෙම සිතුවිලි උපදින්නේ නැහැ. හරි? එහෙමද නැද්ද? දැන් මම උදාහරණයක් කියන හොඳ උදාහරණයක්. අපි හිතමු බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙන මේක උදාහරණයක් පැහැදිලිවම මේ තේරුම් ගන්න ඕන දෙයක්. අපිට කියලා තියෙනවා කෙනෙක් බෞද්ධ කරගන්න බැයි නම්. අපිට කියන කොහොම හරි කරලා මිනිස්සුන්ව බෞද්ධ කරන්න. කෙනෙක් බෞද්ධ කරගන්න බැයි නම් එයා කරුණාවෙන් මෛත්‍රියෙන් එයා මරන්න. හරිද? එතකොට අපිට කියනවා එවැනි අරමුණකින් මැරුවොත් එයා බෞද්ධ වෙලා උපදිනවා. දැන් ඔය මිත්‍යා දෘෂ්ටිකයෙක් විදිහට ඉන්නවට වැඩිය එයා පව කරගන්න එකත් අඩු වෙනවා. හරිද? එයා අනිවාර්යයෙන්ම එහෙම අරමුණකින් එයා මැරුවොත් එයා බෞද්ධ වෙලා උපදිනවා කියලා අපිට කියලා තියෙනවා කියලා හිතන්නකෝ ශාස්ත්‍රවරේ. අපි මොනව කරයිද? බොහෝ විට අපි බෞද්ධ නැති වුන් අල්ලලා අරන් ගිහිල්ලා නේද? අපිට ගාතාවකුත් දීලා තියෙනවා කියන්නේ එහෙම කී කී මේ ගාතාව කී කී මරන්න කියලා කියලා තියෙනවා. නිකන් හිතන්න එහෙම දෘෂ්ටියක් අපිට තිබ්බොත්. ඒ විදිහට අපිව ප්‍රෝග්‍රෑම් වෙලා තිබ්බොත්. අපි අර මිනිස්සු ගැන අනේ මිත්‍යා දෘෂ්ටිකව ඉන්නවට වැඩිය හොඳයි නේද? මෙහෙ එන්න යන්න කියලා අරන් ගිහිල්ලා කපලා මරනවා. දැන් මං අහනවා මිනිස්සු ඝාතනය කරන අන්තවාදී කණ්ඩායම් වල අය අසරණද නැද්ද? කියන්නකෝ ගිහිල්ලා ලංකාව පැත්තේ ඔක. හරි. දැන් නෑ නෑ ලංකාවේ කියන්න පුළුවන් ඊළඟ එක මම කියන්නම්. හරිද? මෙහෙම ගියොත් මොකද වෙන්නේ කියලා කාට හරි හිතේ මොකද්ද මේ චින්තනය නේද? හරි. එහෙම කරන අයට දඬුවම්ක් දීම අවශ්‍යද නැද්ද? අවශ්‍යයි. ඇයි ඒ දඬුවම නිසා එයාව වෙනස් වෙනවා. ඒ දඬුවම නිසා අනිත් අයව පාලනය වෙනවා. ඒ ඒ පාලනය වෙන්න හේතු වෙන්නේ කෙනෙකුට දෙන දඬුවම. හරිද? ඒක දැනගෙන දඬුවම දෙනවා. ඒ දඬුවම දීම තුළ මාව විනාශ වෙන්නේ නැහැ. නැත්තම් වෙන්නේ මොකද්ද? මම තමයි දත්මිටි කන්නේ ඉස්සෙල්ලා. හරිද? අනාත්ම සංඥාව කෙනෙක් තුළ තියෙනවා නම් එයා අනිත් අයට දඬුවම් දෙන්නත් එයාට පුළුවන්. ඔව් ඒක නැති කරන්න බැයි නම් ඉස්සෙල්ලා පාලනය කරන්න මොකද කරන්න ඕන? දැන් සමහර වෙලාවට ඒක නැති කරන්න ඒ කියන්නේ කවුරු හරි කෙනෙක් දරුණු විදිහට දරුණු විදිහ තත්ත්වයක් ඉන්නවා නම් ඉස්සෙල්ලා දැන් අපේ දරුවේ කියලා ගන්නකො එයා දැන් නරක වැඩක්ම කරනවා. හොඳ නරක කියලා දීලා එයාව හදන්න ඉස්සෙල්ලා. අපි යාට ළඟට ගිහින් හොඳ නරක කියනවා කියනවා කියනවා පාලනය කරනවා. දැන් මම දන්නවා මෙයා ලොකු හානියක් වෙනවා කියලා. මම ඉස්සෙල්ලාම කරන්නේ මොකද්ද එහෙනම්? ඉස්සෙල්ලා දඬුවමක් දෙනවා. දඬුවමක් දීමෙන් අනිත් ළමයාත් බේරෙනවා. මෙයාත් වැරද්ද කරන්නේ නැතුව හානිය අවම වෙලා බේරෙනවා. ඊට පස්සේ තමයි මෙයාව සකස් කරන්නේ. නේද? එහෙම නැත්නම් එකපාරට මේ ඔක්කොම කරන්න ඉතින් ඒක සමහර අය පුළුවන්. පුළුවන් අයට කරුණු පහදලා දෙනවා. බැරි අයට දඬුවම් දෙනවා. බුදුරජාණන් වහන්සේ දඬුවම අනුමත කළා තියෙනවද නැද්ද? දඬුවම් තියෙනවා. විනයානුකූල දඬුවම් තියෙනවා. නේද? දඬ බය කියලා කියන්නේත් ඒකයි. දඬ බය ඇති කරන්න කියලා. සමහර අය එක තැනක බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා බාලයාට වචන නැහැ. බාලයාට ක්‍රියා නැහැ. එයා පරාක්‍රමයෙන් මෙල්ල කරන්න ඕන කියලා. බලහත්කාරයෙන් මෙල්ල කරන්න ඕන කියන බාලයා. ඒ මොකද නැත්තම් ලොකු හානියක් වෙන හින්දා. එහෙනම් බලන්න අපි ක්‍රියාත්මක වෙන්නේ එතකොට ධර්මය තුල ඉන්න අනාත්ම ලක්ෂණය දැක්ක සිතුවිලි වල අනාත්ම ලක්ෂණය දැක්ක අය අනිත් අයට දඬුවම් අනිත් අයව පාලනය කරන්නේ තමන්ගේ දේශය අහු වෙන්නේ නැත තමන්ගේ දේශයට අහු වෙන්නේ නැතුව තමන්ට දේශය උපදින්නේ නැහැ හරි ඇයි එතන කරන දේ එයාට අයිති නෑ කියලා තේරෙනවා එතන කරන දේ එයාට අයිති නෑ කියලා තේරෙනවා හරි එහෙනම් ඔන්න ওই විදිහට එහා පැත්ත මෙහා පැත්ත ගැන යම්කිසි අවබෝධයකින් තමන්ගේ කටයුතු ටික සම්පාදනය කරගත්තාම එහා පැත්ත මෙහා පැත්ත අවබෝධ කරගත්තාම ජීවිතේ gedara ඉන්නවා. ඒ gedara ඉන්න අයගේ මානසිකත්වය ගැන නේද තරහක් එන්නේ නැහැ. යම් තැනක ආදරය අඩු වෙනවා නම් දන්නවා. ආ මේකට මේවා කරලා බලන්න ඕනේ. බලපුවාම හරියන වෙලාවලුත් තියෙනවා. එහෙම නොවෙන්නත් නොවෙන්නත් පුළුවන්. ඉතින් දෙක දෙකටම ලෑස්තියි. හරිද? එතකොට ජීවිතය ගැන දැනෙන්නේ වැස්ස වගේ. අවුව වගේ. ඇයි මම එහෙම කියන්නේ? නේද වැස්ස වගේ අවුව වගේ කියන්නේ ඇයි? අවුව අවුව පායන වෙලාව මට තීරණය කරන්න බෑ. නේද? අවුව වැටුනොත් මට කරන්න තියෙන එකකින් පරිස්සම් වෙලා ඉන්න එක. වැස්ස අඩු වෙන වැඩි වෙන වෙලාව මට තීරණය කරන්න බෑ. ඒක මම කිය ස්වභාව ධර්මයටමයි තියෙනවා කියලා. ගහක් හදනවා මම. ගහක් හදනකොට ඒකට අවශ්‍ය කරන වතුර පොහොර දැම්මොත් ගහ හැදෙනවා. හැබැයි ගහ ළඟට ගිහිල්ලා මට කොයි වෙලාවකවත් කියන්න බෑ මල් ගහක් හැදුවේ කියන්නකො. හෙට තමයි අපේ උත්සවයක් තියෙන්නේ. හෙට නැති මල් වලින් වැඩක් නැහැ. හෙට මමයි හැදුවේ. නේද? මල් පහක් උප්පන්න ඕනේ හෙට උදේවේදී. නෑ මට කියන්න එහෙම සිතුවිල්ලක්වත් එන්නේ නැහැ. ඇයි එන්නේ නැත්තේ? මල් පිප්පීමේ අයිතිය ගහටත් නෑ මටත් නෑ හේතු තිබ්බොත් පිපෙනවා නේද ඒ වගේ යහගුණ කියලා දෙනවා අනිවාර්යයෙන්ම දොස්තර කෙනෙක් වෙන්න ඕනේ කියලා එකක් අම්මගේ හිතේ නෑ. අපේ දෙමාපියෝ අල්ලන් ඉන්නේ ඒක. මෙයාව මං කොහොම හරි නෑ. දොස්තර කෙනෙක් කරන්න අවශ්‍ය සියලු දේ කරනවා. වෙයි. නේද? යහගුණ කියලා දීම විතරක් මදි. මාර්ගය පෙන්වීම විතරක් මදි. යාට කර්මානුරූප ප්‍රශ්න තියෙන්න පුළුවන්. නේද? එයාට තියෙන අනිත් ටික අපිට තේරෙන්නේ නෑ. තේරෙන්නේ නැති නිසා අපි තදින් එල්බ ගන්නවා සමහර දේවල් ගැන. අපි ළඟ ඉන්න අය ගැන අපි තද තදින් එල්බ ගන්න මේවා ඔක්කොම හැමදාම තියෙයි. හරිද? ඒ එන්න ඒ එල්බ ගැනීම අයින් වෙනකොට අපේ බලාපොරොත්තු අයින් වෙනවා. බලාපොරොත්තු අයින් වෙනකොට බලාපොරොත්තු කැඩෙන්නේ කැඩෙන්න බලාපොරොත්තු නැහැ. බලාපොරොත්තු කැඩෙන්නේ නැත්තම් දුක් නැහැ. නේද? එහෙනම් මානසික වශයෙන් ඊටාම සාර්ථක මානසිකත්වයක ඉඳගෙන ජීවිතය ගෙවන්න පුළුවන් වෙනවා. ওই මට්ටමට හිත වර්ධනය කරගෙන ඔන්න ඔය කාංකා විතරන විසුද්ධිය සහ දිට්ඨි විසුද්ධිය කියන එක ඇති කරගත්ත අය සත්පුද්ගල සංඥාවෙන් අයින් වෙලා සත්පුද්ගල සංඥාවට වැඩිය එහා ගිය මිනිස්යාගේ ක්‍රියාකාරීත්වයන් ගැන තමන්ගේ සහ අනුන්ගේ ක්‍රියාකාරීත්වයන් ගැන අවබෝධයකින් ත්‍රිලක්ෂණයේ යම්කිසි ත්‍රිලක්ෂණයත් එක්ක මිශ්‍ර වෙච්ච අවබෝධයකින් එයාගේ ජීවිතේ පිළිබඳ ගොඩාක් සංකල්ප වෙනස් කරගන්නවා මම බොහොම ටිකක් කිව්වේ. හරි බොහොම ටිකක් කිව්වේ. මම කිව්වනේ කලින්ම අපිට පොඩි වෙලාවක් තියෙන්නේ කියලා. නේද? ඒකෙන්ද ටිකයි කිව්වේ. ඒ කියන්නේ අනිත්‍ය, දුක්ඛ, අනාත්ම ලක්ෂණත් එක්ක ditthi visuddhiya, කාංකා වේතරණ visuddhiya කියන දෙක සම්පාදනය කරන් ඉන්න ඕනේ. ඒතර අනිත්‍ය කියලා කියන්නේ වෙනස් වෙන ස්වභාවය. දුක්ඛ කියලා කියන්නේ දුක්ඛ දුක්ඛය, විපරිණාම දුක්ඛය, සංස්කාර දුක්ඛය කියන අනිත්‍ය නිසා අනිත්‍ය ස්වභාවයක් තියෙනවා නම් ඒක දුකටපත් වෙන ස්වභාවය අනාත්ම කියලා කිව්වේ මගේ වසඟයට ගන්න බෑ මේ ලක්ෂණ තුන මේ සියලු සංස්කාරයන්ගේ තියෙනවා ඒක නම් වෙනස්කරන්න මෙලෝ జగදෙකුට බෑ හරිද මේක වෙනස් කරන්න බෑ මේක වෙනස් කරන්න බැරි වුණාට නිකන් හරි අදහසක් තියෙනවද කියලා බලන්න දැන් අපි ගමු ආදරය කියන එකම ගමු පොඩ්ඩක් මේ අපිට ලැබිලා තියෙන ආදරයක් තියෙනවා කියලා හිතන්න. මොකක්ද ඒක ගැන අදහස? Continue listening by clicking next track number.